හැමදෙලාම අද මේ උතුම් කර්මස්ථානය පරිමින් ඒ උතුම් නිවන් සාක්ෂාත් කරන්න ඒකාන්තයෙන් හේතු වාසනා විත්වා අනන්ත ලෝක සත්‍යින්ට අති යහපත සාන්තියේ හේම උදා වූ උතුම් නිවන් සාක්ෂාත් කරන්න හේතු වාසනා විත්වා කියන අදිෂ්ඨාන තබාගෙන මගින් වදින හුලම් පොදක් වේවා අනියුට හිඟි හිංසා පිණිස නොවේවා කියනා අදිෂ්ඨානයෙන් යුක්ත නිහඬව මේ කර්මස්ථානය වඩන්න බලාපොරොත්තු වෙන්න ඕනේ දැන් සෑම දිනම අත් උකුලට අරගෙන පාතු විදියවකින් ඉඳගෙන නිත් අදවන් කරගෙන බලාපොරොත්තු වෙන්න කර්මස්ථානයේ වඩන්ත. දේශනා කරලා පස්සේ සත් ගායනා කරමින් වඩන්ත ඕනේ. නන ගුණ වඩන සදාහම් මග මතු ඒවා මුනිදම් බල මගින් මනසට සෙත් වේවා දම්සිරි නැගී හදවත් පිරිසිදු වේවා සමවත් සුව ලබා නිවනටපත් වේවා අප අද ලබන මේ දම්සෙත් ගුණයගෙන විහිදමු සෙත් සුවය සත සෙත පතවමිනේ සමලෝ සතට දුගාතිය දුරු කෙරෙන මෙන සුගාතිය නිවන වේවයි සෙත පතමු දැන නන බල නුවන දෙන ලෙස මග සැක සේවා දම් ගුණ වදන් සම වෙත සමවත දේවා සමටම උතුම් නිවනේ සුව පිහිටාවා මේ සෙත් ගුණ දහම් මග නිවනම දේවා සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයෝ යක්ඛ වීතරාගී වෙත්වා වීතදෝසී වෙත්වා වීතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා අබාධර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විතදෝති වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා අපාසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ीतरागी वेत्त्वा वीतदोषी वेत्त्वा वीतमोही पिरिसिदु वेत्वा पिवितुरु वेत्वा සබසර වේත්වා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ वीतरागी वेत्वा वीतदोषी वेत्वा वीतमोही वेत्त्वा वेत्वा पिवितुरु वेत्वा पिबितुरुवेत्त्वा वेत्वा නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝති වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිවිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විතමෝහි වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ वीतरागी वेत्वा वीतदोषी वेत्वा वीतमोही वेत्वा वेत्वा वेत्त्वा वेत्वा पिवितुरु वेत्वा पिबितुरुवेत्त्वा वेत्वा නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා වීත දෝසී වෙත්වා වීත මොහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා දිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා වීතමෝහිනි වෙත්වා නි අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා අපසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා වීතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා අබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා ीतमोही वेत्त्वा अवाङ्कवेत्त्वा तिदुवेत्त्वा पिबितुरुवेत्त्वा बाबासरवेत्त्वा निदुङ्वेत्त्वा निरोगिवेत्त्वा සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා වීතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා වීතමෝහි වෙත්වා නිත් අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා අවංක වෙත්වා පිවිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා वेत्वा पिवितुरु वेत्वा तिरिसि वेत्वा निदुक् वेत्वा निदुक्वेत्त्वा वेत्वा සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා විත මොහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා විවිතුරු වෙත්වා පබසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විතමෝහි වෙත්වා අවංක වෙත්වා පිරිසිදු වෙත්වා පිවිතුරු වෙත්වා පවසර වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා वीतमोही वेत्त्वा अवाङ्कवेत्त्वा वेत्वा निदुक् वेत्वा निदुङ्वेत्त्वा वेत्वा සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා සාදු සාදු සාදු පංචමාර ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං ප්‍රකාශේසී මහා බුද්ධං නමාමහං නමකාරානුභාවේන සබ්බ බය උපද්දවා අනේකා අන්තරායාපි විනාසන්තු අසේසතෝ පංචමාරේ ජිතෝ නාතෝ හත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං පකාසේසි මහා බුද්ධං නමාමහං නමක්ඛාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකා අන්තරායාපි විනසන්තු අශේෂතෝ පංචමාර ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං පකාසේති මහා බුද්ධං නමාමහං නමකාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකා අන්තරායාපි විනාසන්තු අශේෂතෝ පංචමාර ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං පකාසේසි මහා බුද්ධං නමමහං නමක්ඛාරානුභාවේන සබ්බ භයා උපද්දවා අනේකා අන්තරායාපි විනාසන්තු අසේසතෝ පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං පකාසේසි මහා බුද්ධං නමාමහං නමකාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකා අන්තරායාපි විනාසන්තු අසේසතෝ පංචමාර ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං පකාසේසී මහා බුද්ධං නමාමහං නමකාරානුභාවේන සබ්බ භය උපද්දවා අනේකා අන්තරායාපි විනාසන්තු අසේසතෝ පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතු සත්‍යං පකාසේසි මහාවීරං නමාමහං නමකාරානුභාවේන සබ්බ බය උපද්දවා අනේකා අන්තරායාපි විනාසන්තු අසේසතෝ සාදු සාදු සාදු මුනිදම් බල මහිම සැම සෙතගෙන දේවා සමලෝ සතට දම් අම සමවත වේවා සමවත් දහම් සුව නිවනට මග දේවා සම සත නිවන් සුව ලැබ සුවපත් වේවා සාදු සාදු සාදු